නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මෙන්ම ලක්විරු ගුවන් විදුලිය ඔස්සේ අද දවසෙත් මිනිඳු රාජපක්ෂණයේ උතුම් සදහම් පිළිසඳර රැගෙන අපි තාම දයාවෙන් ඔබ මුණ ගැහෙනවා. ඔබට මතකයි සමහර විට අද අපි මුණ ගැහෙන්නේ 22 වෙනි වතාවට 22 වෙනි වැඩසටහන ඔස්සේ. ඉතින් මේ මිලිඳු රජුරුවන්ගේ එමෙන්ම නාගසේන මහරහතන් වහන්සේ අතර සිදු වුණු අසිරිමත් දහම් සංවාදයේ මහා සංඝරත්නයේ ආශිර්වාදයේ කරුණාව නිසා ඔබටත් මටත් අනුමෝදන් වෙන්න අවස්ථාව ලැබුණා. ඉතින් මේ සියලු කාරණා අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ නිසා මේ මොහොතේත් අපි තාම ගෞරවයෙන් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ වන්දනා කරගනිමු. එමෙන්න අද දවසේ අපට කරුණාවෙන් සදහම් පිළිසඳර පිණිස වැඩම කොට වදාළ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ අවසරයි වැලිමඩ සද්දාශීල අපේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ අපි හැමදෙනාම ගෞරවයෙන් පාද අභිවන්දනය සිදු කොට පිළිගනිමු ස්වාමීනි අපගේ নমස්කාරය වේවා සාදු සාදු සාදු ඒත් එක්කම ඔබට සිහිපත් කරන්නම් අද දවසේ මේ උතුම් මිලිඳු රාජ ප්‍රශ්නය සඳහන් පිළිසඳරේ සැදැහැති දායකත්වයේ දරන්නේ කොස්වත්ත රාජකිරිය යන ලිපිනේ පදිංචි පින්වත් නතාෂා අබේගුණසේකර මහත්මිය ඇතුළු අබේ ගුණසේකර පවුලේ සියලුම පින්වතුන් විසින් ඉතින් මේ පින්වතුන්ගේ උතුම් පින්කමත් අපි අනුමෝදන් වෙලා පින්වත් ස්වාමීන් වහන්සේට පින් දීලා අද දවසෙත් මේ දහම් කරුණු අපි දැනගනිමු මේ මොහොත වෙන විටත් රජවාසල මහා සංඝරත්නය උදෙසා මහා දාණය පවත්වා අවශේෂ කොට රාගසේන මහරහතන් වහන්සේ සහ භික්ෂුන් වහන්සේ පරිවාර කොට රජතුමන් නාගසේන මහරහතන් වහන්සේ විමසමින් දහම් කරුණු දැනගන්න අවස්ථාව පින්වත් ස්වාමීන් වහන්සේ තවදුරටත් මේ කරුණු අද දවසේ අපිට පවසන අනුවන් මාන වශයෙන් ස්වාමීනි අපගේ নমස්කාරය වේවා අවසරයි ස්වාමීනි. හොඳයි නමෝ බුද්දාය අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට নমස්කාර වේවා. ඒ වගේම අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට নমස්කාර වේවා. පින්වත්නි පින්වත් මහත්මයා අපි මිලින්ද රාජ ප්‍රශ්නේ කතා කරමින් සිටින්නේ මේ දහම් රසයේ විඳින කෙනෙකුට මේ මිලින්ද රාජ ප්‍රශ්නය ඊතරම් සොඳුරුයි එහෙමයි ස්වාමීනි ඊතරම් සොඳුරුයි ධර්ම රසයේ විඳින්න දැන් ඒකට අවස්ථාවක් දෙනවා දැන් දැන් රජතුමාගේ ප්‍රශ්න ක්‍රමයේ චුට්ටක් මේ මහත්ය කුසල් කියන එක කොච්චර මේ භාරදොර දෙයක්ද කියනවා නම් කුසල් කියන එක සාමාන්‍යයෙන් බලන්න ප්‍රඥාව, වීරිය, සිහිය, විඥානය, පටිච්චසමුපාදී වගේ ගැන ඒවා කතා කරනකොට සාමාන්‍යයෙන් ඔළුව පොඩ්ඩක් ඉරවිගෙන වගේ යනවා. හරිද? ඒව අර ඒකේ හේතුව තමයි ඒ ඒ ඒ කුසල් දහම් එච්චර මේ ඒ උත්තම පුරුෂයෝ ස්පර්ශ කරන්නේ. සාමාන්‍ය මිනිසුන්ට ඒක දැන් සාමාන්‍ය මිනිසයාට ඒ ගාම්භීර ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාවක් හිතින් හදලා දෙන්නේ නැහැ. එහෙමයි ඉතින් නමුත් ඒක තමන් සිටින මට්ටමට තමයි මේ ධර්මයේ මේ විදිහට වෙන්නේ. ඒක පසක තැබේවා. නමුත් අර ගොඩාක් දහම් කරුණු කතා කරලා දැන් රජතුමා අපූර්ව පැත්තකට තමයි දැන් මේ දහම් කතාව කරගෙන යන්නේ. එතකොට මෙතන ඉඳලා ඉදිරියට තියෙන විස්තර ටික අපිට මේ ඉදිරියට තියෙන වැඩසටහන් කීපේ හරිම පුදුමයි. සාමාන්‍යයෙන් අපි තනියෙන් කියනකොට තනියෙන් කියනටත් හරි සතුටක් හිතෙනවා. අනේ මේ නාගසේන මහරහතන් වහන්සේ හරි පුදුම විදිහට මේ ධර්මයේ විස්තර කරනවානේ කියලා. එහෙමයි ඉතින් ඒ නිසා මේ දහම් රසයට ආසක් කරන කෙනා මිලිඳු රාජ ප්‍රශ්නේ නම් අතාරින්න එපා. අපේ වැඩසටහන අපි නතර කළත් ඔබ ධර්මයේ අධ්‍යයනය කරන එක නතර කරන්න එපා. මේ පොත් වහන්සේ පරිශීලනය කරගන්න පුළුවන්. ඔව් මේ මේ පැහැදිලිව සරල සිංහලෙන් තියෙනවනේ වචන ටික ඉතින් ඒ නිසා දැන් අපි ගිය පාර වැඩසටහනේ මහත්මයා කතා කළේ මේ මම මතකයි අවසානයේ අපි කතා කළේ මේ මිලිඳු රජු වහනවා නාගසේන මහරහතන් වහන්සේගෙන් මේ සංගයා මේ ඇඟට ආසාවෙන් තුරුස්නාවෙන් ඉන්නවාද කියලා. ඊට පස්සේ කියනවා එහෙම ඇඟට ආසාවක් තෘෂ්ණාවක් නැහැ. නැත්නම් මොකද එනම් ඔය ආම්දරු නාලා කියලා වැසට ඉන්නේ කියලා ඇඟ ගැන ඇල්මක් තියෙනවනේ කියලා. ඊට පස්සේ කෝ රජතුමනි මේ කය සංගය අතාරින අදහසින් ඉන්නේ. නමුත් ඒ කය සංගයා මේ මේ බඹසර පිණිස කුසල් දියුණු කිරීම පිණිස කය පරිහරණය කරනවා. කිව්ව රයිසුමනේ ඔබ යුද්ධයට ගිහිල්ලා යුද්ධෙට ගිහිල්ලා තුවාල වුණොත් එහෙම තුවාලෙට බෙහෙත් දානවා. පරිස්සම් කර ගන්නවා. වෙලලා තියා ගන්නවා. එතකොට එහෙම කරන්නේ ඔබ තුවාලෙට ආසනිසාද කියලා ඇහුවා. අනේ නෑ ස්වාමීනි සුව කරගන්න ඕන කියලා. ඒ වගේ තමයි කව මේ ශරීරෙත් නාලා කවලා පොල මේ ශරීරය තියාගන්නේ ශරීරයට ආසාවට නෙවෙයි මේ ශරීරය මුල් කරගෙන තමයි කුසල දහම් දිනු කරන්න තියෙන්නේ එහෙම කියලා මේ අපේ නාගසේන මහරහතන් වහන්සේ රජ්ජුරුව අර කය ගැන කතා කරපු දෙයට කරුණු දැක්කුවා. එහෙමයි සාරා. ඉතින් මහත්තයා අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ කිනිහිරියා මලේ පාටින් බබලනවනේ. රත්තරම් පාටයි. අනේ උන්වහන්සේ මේ ඇවිදගෙන වඩිනකොට මේ හිරු මණ්ඩල සඳ මණ්ඩල මහ පොළොවට වැඩියා වගේ. එහෙමයි. දැස් අහකට ගන්න හිතෙන්නේ. අපේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අතිශයින් සෝභා සම්පන්නයි. බිමට යොමු කරපු net ඇතිව උත්තුංග දේහයකින් යුතු සාරිපුත්ත මහරහතන් වහන්සේ සංඝ සංගගන සොබවනවා. ඉතින් ඒ නිසා ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කලයක් තියෙනවා කලේ සිදුරු නවයක් තියෙනවා. ඒ කලේ කුණු මස් පුරවලා තියෙනවා. කුණු මස් පුරවල තියෙන ශරීරයෙන් මේ කයෙන් අර කලෙන් අර සිදුරු නවෙම්ම ඕජාව වැගිරෙනවා ජරාව ගඳ ස්වාමීනි මම මගේ ශරීරය ගැන ඒ විදිහට කිව්ව හිතන්නේ සාරිපුත්තු සීනාද සූත්‍රයේ ඒද පසක තැබේවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් හෙබි 80 90 ව්‍යංජනෙන් යුතු දෙවියන්ටවත් ලං විය නොහැකි රූප ස්වභාවයෙන් යුතු බ්‍රහ්මයන්ටද ලං විය නොහැකි රූප ස්වභාවයෙන් යුතු මාගේ ශාස්ත්‍රු තථාගතරහ සම්මා සම්බුදුරජාන් වහන්සේ වක්කලි ස්වාමීන් වහන්සේට වදාලා තින්තේ වක්කලි මිනා පූතිකායන දිත්තේන වක්කලි මොකද මේ ශාරීරිය දිහා බලන්නේ මේ කුණුවේ නැඟක් නෙව කියලා. ඒ නිසා ශාස්ත්‍රුණාංශේ විදිහට වදාලා. ඊට පස්සේ අපි මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දේශනා කළා මේ විමලාට කියන විමලා මේ ශරීර කියන්නේ වහින කාලෙට උතුරන අසූචි වලවල් වගේ කිව්වා. ඔය වැස්ස කාලෙට අසූචි වලවල් උතුරනවා බලන්න පැත්ත පලාතේ ඉන්න බෑ. එහෙමයි. ඉතින් ඒ නිසා බාහිර කුණු වී යන ශරීරයක දුර්ගන්ධේ ජරාව යම්සේද මේ මේ අභ්‍යන්තර ශරීරෙත් එසේය. ඒ නිසා සංගයා මේ ශරීරය ගැන ඒ විදිහේ සත්‍ය ස්වභාවයේ දකිමින් වාසය කරනවා. නමුත් මේ ශරීරය මුල් කරගෙනමයි ಗುಣධර්ම වඩන්න තියෙන්නේ. ඒ නිසා නාවනවා, කවනවා, පොවනවා තියෙනවා. හැබැයි ඉල්බගෙන නැහැ. කයේ යථා ස්වභාවය දන්නවා. නමුත් සාමාන්‍ය මිනිසයා කය ඉල්බගෙන සිටින්නේ. කොණ්ඩේ හදනවා හදනවා ඉවරයක් නැහැ. කොණ්ඩේ මැත්තේම නැහෙනවා. ඊට පස්සේ මූණ මූණේ තියෙන හැඩේ මදි යාට. ඒ මැත්තේම නැහෙනවා. ඊළඟට ශරීර මැත්තේම නැහිලා ශරීරයටම ආසා කර කර ශරීරෙම හිත හිතා ශරීරෙම සතුටු වෙවි ශරීරම පතපතා ඉන්නවා ශරීරම පතපතා ඉන්නවා දැන් රහතන් වහන්සේලාගේ ජීවිත කියන්නේ අපේ උපවාන මහරහතන් වහන්සේ උපවාන මහරහතන් වහන්සේ නෙවෙයි උපසේන උපසේන මහරහතන් වංගන්ත පුත් උපසේන මහරහතන් වහන්සේ කුටියක වැඩ ඉන්නවා වැඩ ඉන්නකොට උන්වහන්සේගේ ඇඟට මහා විසගෝර සර්පෙක් මේ උඩින් වැටිලා දෂ්ට කළා ඒ මොහොතේ මේ රහතන් වහන්සේලාට වෙච්ච දේවල්. ඊට පස්සේ මේ උපසේන මහරහතන් වහන්සේ සංඝයාට කතා කරනවා "ත්‍රි ආශ්මතුනේ මෙහෙන්ට ප්‍රිය ආයස්මතනේ තව ස්වල්ප මොහොතකින් බොල් වීමිටක් විසිරිලා යනවා වගේ මේ ශරීරය විසිරිලා යනවා. ඊට කලින් ගිහිලා පිළිකන්නේ තියන්න මේ මේ ශරීරය කිව්වා. හරි බුදුමනේ ඊට පස්සේ අද කාලේ බලනකොට සර්පෙක් දැක්කම මෙහෙන් කෑ ගහන කෑ ගැහිලා ඊට පස්සේ අපේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ එතන වැඩි හිටියා. ත්‍රි ආස්මත් උපසේනේනි. කිම මේ ඔබගේ නේත්‍රයේද කිසිම බයක් ඇති ගැනීමක් නැහැ. හරි ප්‍රසන්නයි. සුන්දරයි. ඔබගේ මුව මණ්ඩලයේද ශරීරයේද කිසිම කැළඹීමක් නැහැ. සාන්තයි. එනමුත් උපසේනයන් වහන්සේ කියනවා මේ ශරීරෙ බිඳිලයයි බොල් වීමිටක් වගේ විසිරිලයයි කියලා. කීම ප්‍රිය ආශ්මතුනි මේ කතාවේ තේරුම. සාරිපුත්ත මහරහතන් වහන්සේ එසේ ඇසු විටදී අපේ උපසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා ප්‍රිය ආයස්ම සාරිපුත්ත මේ ඇස කන නාසය දිවකය මනස කියන ආයතන හය මම මගේ මගේ ආත්මය කියලා මේ අල්ලාගත් කෙනෙකුට නම් මේක වෙනස් වෙද්දී දුක හට ගන්න පුළුවන් ඉරියව් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ප්‍රිය ආයස්මතුනි මේ ආයතන මම නොවේ මගේ නොවේ මගේ ආත්මය නොවේ කියලා අවබෝධ කරගෙන ආයතනයන්ගේ මේ ශාරීරියේ යථා ස්වභාවය අවබෝධ කරගත්ත කෙනෙකුට මේ ශාරීරියේ වෙනස් වෙද්දී ඉරියව් වෙනස් වෙන්නේ නැහැ කියෝ. මෝනේ ප්‍රසන්න බව වෙනස් වෙන්නේ නැහැ ඒ වගේ මේ ශාරීරිය ගැන. ඉතින් ඒ නිසා මේ කුණු වී යන ගන්ධස්සාරය හැමන දැන් කටවල් මැද මැදනේ මේ තියාගෙන ඉන්නේ. නැත්තම් ගන්ධසාරයිනේ. කොටු ඇද ඇද පිහ දම දමහනේ මේ නහය තියාගෙන ඉන්නේ. දැන් මේවා කියනකොට කට්ටි තප්පිරියයි වගේ. නමුත් ඇත්ත කතාව ඒකනේ. ඊට පස්සේ කන හාර හාර ඊළඟට ඇස්වල කබ පිය පියා කොණ්ඩේ පීරා පීරා කිහිලි කිලි සෝදා සෝදා ඊළඟට මල මුත්‍රා මාර්ග සෝදා සෝදා කොච්චර ගන්ධස්සාරයිද දාඩිය පිරුණාට පස්සේ අපිම අපි කැමති නෑ අපි ළඟට කවුරුවත් එනවට දුරින්වත් ඉන්නවට කැමති නෑ ඉක්මනට මාරු වෙලා යනවා. උදේ පාන්දර නැගිට ගමන් ඉක්මනට බාත් รู ම් එකට ගිහිල්ලා මූණ හොදලායි කණ්ණාඩිය දිහා බලන්නේ. කණ්ණාඩි දිහා බල්ලා පස්සේ මූණ හොදන්නේ. අපිටම අපි අප්තිරිය වෙලා යනවා. ඉතින් ඒ නිසා මෙහෙම ජරා ශරීරයක් මහත්යා මෙහෙම හිතන්නකෝ අපි මේ ශරීරේ අපි ඔන්න එදාට දත් නැන්දේ නැත්තම් මූණ හේදුවේ නැත්තම් ඊළඟ වැසිකිලි කැසිකිලි ගිහිලා හොදාගෙන නැත්තම් ඊළඟට දාඩිය ගලලා නම් ඔය වාගේ වෙනකොට අපේ ඇඟට ආවට කවුරුවත් අපේ ශරීරේ තවක් කෙනෙක් ස්පර්ශ වෙනවට අපි කැමතිද? කැමති. ළඟට එනවට කැමතිද? නෑ. ඇයි මේක ඇතුලේ ගන්ධස්සාරයක් තියෙනවා. මේ ඇඟ හොදලා පිරිසිදු කරගෙන සෙන්ට් පවුඩර් ගහගත්තට පස්සේ තමයි ශරීර තමන් කරා එනවට ස්පර්ශ කරන්න ඔහු ප්‍රිය වෙන්නේ. මහතේ යම්කිසි විදිහකට යම්කිසි කෙනෙක් යථාවබෝධයෙන් මේක කුණු ගොඩක් කියලා අවබෝධ කරගත්තද එදාට කැමති නැහැ ස්ත්‍රියකගේ හෝ පුරුෂයෙකුගේ හෝ කයක් ස්පර්ශ කරන්න කැමති නැහැ. ඔවුන් තමා කරා පැමිණෙනවටද කැමති නැහැ. ඒකට වෙන්නේ තමන්ගේ යථා ස්වභාවයම අවබෝධ වෙන්න ඕන. මේ කයේ යථා ස්වභාවය අවබෝධ නොවන තාක් කල්නා මේ දැවි දැවි යන රාග ගින්න නන්නේ වෙන්නේ නැහැ. රාග ගින්න නම් නෙවෙයි නෑ. වයසට පලච්චෙත් වෙනවා. වයසට ගිහිල්ලත් අපි රාග දේශ මොහ එකමයි මහන්තයා ඒකට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාලා. කොහොමද වදාලේ? බුදුරජාණන් වහන්සේ වදාළා දැන් වයසට යනකොට මිනිස්සුගේ අපි හිතෙනවානේ වයසට ගිහිල්ලා දැන් ඕවා කවුරු කතා කරන්නේ නැහැනේ මහත්තයා ඒකනේ තියෙන ප්‍රශ්නේ අපි අපිට දැන් අපිට සාමාන්‍යයෙන් හිතෙනවා වයසට ගියාට පස්සේ නාකි වුණාට පස්සේ ඔය කොල්ලන්ගේ තියෙන දහංගලේ එහෙමයි. නැටිල්ල ඔය කෙල්ලන්ගේ තියෙන නැටිල්ල ඕවා අඩු වෙනවා කියලා. එහෙම නෙමෙයි වයසයි නාකිකමයි නිසා පෙන්වන්න නැතු වෙන. නැත්තම් සාමාන්‍යයෙන් හිත ඇතුලේ බුර බුරා කෙලස් ගින්න එනවා. ගින්නක් නේ සර්. ගින්නක් නේ ඉතින්. ඒකට උපමාවක් වෙනවා. කියනවා ගවයා වැඩෙන්න වැඩෙන්න අඟ වැඩින්නේ යම්සේද. සත්වයා වැඩෙන්න වැඩෙන්න කෙලස් ගින්න වැඩෙනවා කියනවා. එහෙමයි සම්මා. උපමා මතකයිනේ? එහෙමයි. ගවයා වැඩෙනකොට අඟ වැඩෙනවා වගේ කියනවා. දැන් අපි පුංචි කාලේ අපි තරුණ කාලේ අපි හිතුව අපේ හිතට කෙලෙස් එනකොට මේ අර තරුණ වියට පාස ලැබුවා විතරයිනේ. ඒවත් එකයි මේ කෙලෙස් ගින්නේ ඉන්නේ. මේවා සාමාන්‍ය දේවල් කියලා. ඊට පස්සේ වුණ අපි තිරිහන් වුණා. තිරිහන් වෙනකොට හිතුවා මේ තිරිහන් කාලේ හැටි කියලා. ඊට පස්සේ නමුත් මහත්තයා මේක යනකොට දැන් ධර්මයක් නැති ජීවිතයක් නම් මේක වැඩි වෙවි වැඩි වෙවි යනවනේ. එහෙමයි ස්වාමී. ඒකනේ මහත්ය සමහර වෙලාවට එක්කෙනෙක් සමහර වෙලාවට කසාදයකින් දුක් විඳලා විඳලා විඳලා ආපහු කසාදයක් කරගන්නවා. ඇයි විඳපු ඒවා මදිද? සමාජ ප්‍රශ්න තියෙන මම මේවා මේ වැරදි කියන කතාවක් නෙවෙයි මම මේ කියන්නේ. එහෙමයි ස්වාමී. ඒක අපි සමාජයේ ඒවා තියෙනවා මට ඒවා තේරෙන්නේ නැහැ කොහොමද කියලා. නමුත් මම කියන්නේ මේ කෙලෙස් වල ස්වභාවය. අපි ඒවා තුරුළු කරගෙනමයි මේ ඕ ඒ කියන්නේ අපි මේ ශාරීරික ආශාවෙන් වැළඳගෙන සිපගෙන වාසය කිරීමක් තියෙන්නේ. නමුත් ඒ අතර තමයි අපේ මේ ශාවක සංඝරත්නය මේ බුද්ධ ශාසනය බබලවපු අපගේ අරහත් මුනිවරු මේ ශරීරය තරම් පිළිකුල් කළා. මේ ශරීරය ඒකනේ සුභාතරින්ද මේ ගලවලා දෙන්නේ. මේ කුණු වෙච්ච ඇහක් දිහා මොකට බලා ඉන්නවද කියලා වර මිනිහෙක් ඇවිල්ලා ඇහැ දිහා බලා ඉන්නකොට. මෙහෙම ගලවලා දුන්නානේ අරන් යන්න කියලා. කොහොමද මහත් එහෙම කරන්නේ? හරි ආශ්‍රිමත්. බුදුමසේ මේක මේකනේ බුද්ධ ශාසනය. මේ ශාසනයට පහදින්නේ නැහැ කියන්නේ නම් ඒ තරම් අවාසනාවක්. තවත් වේද? නේද? ඉතින් ඒ නිසා මේ බුද්ධ ශාසනය හරි පුදුමයි. මේ කයේ යථා ස්වභාවය දකිමින් වාසය කරනවා. උන්වහන්සේලා මේ කයට ආස නැති නිසාම සංගය ලස්සනයි. නැත්නම් දෙවි කෙනෙක් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ සංඝයා එක වෙලයි වළඳන්නේ. කැලේ ඔහි ඉන්නේ. දවස් 15කට සැරයක් නාන්නේ. ඒ වුණාට හරි මේ ලස්සනයි නේ කියලා. එහෙමයි. හරි ලස්සනයි නේ කියලා කියනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒකට දේශනා කරනවා ඒ ඒකට හේතුව තමයි අතීතේ පතපතා ඉන්නේ. නෑ අතීතය ගැන හිත හිතා ඉන්නේ. අනාගතේ පතපතා ඉන්නේ. වර්තමානයේ තියෙන දෙයකින් යැපෙනවා සත්‍ය ස්වභාවය තේරුම් ගන්නවා තේන වන්නෝ පසීදති. ඒ නිසා වර්ණේ පැහැපත් කියෝ සංගයාගේ. අද වුණත් සාමාන්‍යයෙන් ඇත්තටම මේ පිරිසක් දිහා බලනකොට කොච්චර මිනිස්සු සෑන් පවුඩර් ගාගෙන හිටියත් මිනිසයන්ගේ මූණ ඉරියව්වක හරි කලකිරුණු බව අර පීඩාව සංతాපය ශෝකය අස්වැසිලි රහිත බව පේනවා. නමුත් ඒ අතර මේ දහමෙන් ගැන හිත පහදවාගත්ත සංඝයාගේ මූණු වෙනම පේනවා. කළු වෙන්න පුළුවන්. මූණ කළු වෙන්න පුළුවන්. ශරීරයේ කේන්දරි වෙන්න පුළුවන්. නමුත් ඒ සංඝයාගේ මුව මඩලින් අමුතු කාන්තියක් යනවා. එහෙමයි සර්. ස්වාමීනි ශ්‍රාවකයෙකුට පුළුවනි නේද මේ පරිද්දෙනුත් හිතලා මහා සංඝරත්නය මෙබඳු ආශ්චර්යය කියලා ඉතල මේ මොහොතේ හිත පහදවා ගන්න. ඒකනේ ඒකනේ. ඒකනේ. ඉතින් ඒ විදිහට මේ රහතන් වහන්සේලාගේ ජීවිත ඉතින් අනේ සංගරුවන් අපි සරණ යන්න ඕන නේද? මුළු හදවතින්ම භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝය සරණ යන්න ඕන. ඉතින් ඒ නිසා මේ අපි මේ කතාවත් ඒ විදිහට ගමු මේ ඔය පසු විපරිමක් කළේ. ඉතින් අද අපි කතා කරනවා ඊළඟ කාරණා ටික මේ තව මේ පළවෙනි දවසේ මම මේ ඉන්නේ නේ. දැන් මහා රාත්‍රිය දැන්. මහා රාත්‍රිය. මිලිඳු රජු වහනවා ස්වාමිනී නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක්ද සියල්ල දක්නාසේක්ද කියනවා එසේ මහරජාණෙනි භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නාසේක සියල්ල දක්නාසේක අහනවා බුදුරජාණන් වහන්සේ සියල්ලම දන්නවාද සියල්ලම දකින්නවාද නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරනවා. ඔව් ඒක හරි. භාග්‍යතුන් වහන්සේ සියල්ල දන්නවා. ඥානතා පස්සතා භගවත අරහත සම්මා සම්බුද්දේනි කියලා ඒ කාලේ ශ්‍රාවක සංඝයා කතා කරන්නේ. එහෙමයි. සාමාන්‍යයෙන් කෙලින්ම එකපාරම තනි වචනෙන් කතා කරන අඩුයි. එහෙයි. ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාන් වහන්සේ කියලා කියන්නේ. එහෙමයි. මේ ඊට පස්සේ කියනවා එසේනම් ස්වාමීනි නාගසේනයන් වහන්සේ තම ශ්‍රාවකයන් උදෙසා යමක් සිදු කල්ලි පමණක් අනුපිළිවෙලින් ශික්ෂා පද පැනවුයේ ඇයි වේලාසනමින්ම පනවන්න තිබුණා නේව කිව්ව දැන් සිල්පද පනවෙවනේ දැන් ඉස්ලාම මහතේ සිල්පද පැනෙව්වේ පළවෙනි සිල්පදේ පැනෙව්වේ මේ සුදින්නට සුදින්න කියන මේ කුමාරයා මහාන වුණා මහාන වෙනකොට ගෙවල් දොරවල් අතහැරලා බොහොම අමාරුයි මහානකම ගත්තේ. එහෙමයි. ඊට පස්සේ ගෙදර අය නොයේ කංකරච්චව කරනවා પરම්පරාව ගෙනියන්න කවුරුත් නැහැ කියලා. ඊට පස්සේ ඔහොම ඔහොම ඉඳලා වද වේදනා විඳ විඳ ඉඳලා කරදර කර කර ඉඳලා ඊට පස්සේ අවසානයේ මේ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කැලේට ගිහිල්ලා අම්මයි කලින් බැඳපු නෝනයි ඔක්කොම ටික ගිහිල්ලා කරුණු කාරණා කියලා කිව්වා මහානකමේ ඉන්න. හැබැයි මෙයාට දරු බීජයක් දෙන්න කියලා. ඊට පස්සේ එයාගේ කාලේ හරියනකොට කැලේට ගෙන්නගෙන ඇවිල්ලා මේ අර ස්වාමීන් වහන්සේත් එක්ක ඉන්ට සැලසුවා. එහෙමයි. ඉතින් ඒ වෙලාවේ තමයි මේ බුද්ධ ශාසනයේ පළවෙනි සිල්පදේ කැඩුනේ බ්‍රහ්මචාරි බව. ඉතින් ඒ වෙලාවේ අක්කනිටාම බ්‍රහ්ම ලෝකයේ දක්වා දෙවරු කම්පා වුණා කියනවා. අනේ බුද්ධ ශාසනය කිලිට වුණා කියලා. ඉතින් ඒ වෙලාවේ ඒ සිද්ධියත් එක්ක තමයි ඊට පස්සේ උන්වහන්සේ හරියට ඒ ගැන හිතලා දුක් වෙලා ශාරීරික කළු පැහැ වෙලා ගිහිල්ලා කළුවැල් පුරුක් වගේ වෙලා ගොඩාක් කේන්දරි වුණා. සංඝයානෝ මොකද ඔබ වහන්සේ යස දිටියන කේන්දරි වෙලා කියලා. අනේ මගේ අතින් මගේ පැරණි බිරිඳා සමග මට මෙහෙම ඉඳ සිද්ධ වුණා. ඊට පස්සේ කියනවා එහෙනම් මේ මෙහෙම මේ අනේ කියනවා මේ මොකද්ද මෙච්චර පිරිසිදු බුද්ධ ශාසනයක ඇයි මේ විනාශ වුනේ බඹසරක් නේද මේ බුද්ධ ශාසනයේ තියෙන්නේ කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ළඟට ඒ ප්‍රශ්නේ යනවා. භාග්‍යවතුන් වහන්සේ කියනවා ඇයි මේ රාගය දුරු කරන්න තිබ්බ බුද්ධ ශාසනයක මොකද ගෑණියෙක් එක හිටියේ කියනවා. ඊට වැඩිය හොඳයි කියනවා ගින්දරකට මේ ශරීරය කිට්ටු කළා නම්. ඊට වැඩිය හොඳයි කියනවා විෂගෝර සර්පෙක්ගේ කටට තමන්ගේ මේ පුරුෂ නිමිත්ත දැම්මනම්. ඉතින් මේ විදිහට කියලා නොයේ කරුණු කාරණා කියනවා භාග්‍යවතුන් වහන්සේ. නොයේ ආකාරයෙන් ගරහලා කියනවා මේ ගින්දරක්කට පැන්නා කියලා විසගොර සර්පෙක්ගේ කටත් එක්ක එකතුණා කියලා මේ කටකට මේ විසගොර සර්පෙක් කියන තුඹහසකට මේ ශරීරය කිට්ටු කළා කියලා ඒක නිරේ යන්නේ කියනවා. නමුත් ස්ත්‍රියක් එක්ක හිටියොත් එහෙම නිරේ යනවා කියලා කියනවා. මේ විදිහට කියන ඔයක ආකාරයෙන් ශාස්ත්‍රඥ වහන්සේ ගරහලා කාරණා 10ක් මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ ශිල්පදයක් පෙනෙවුවා. මේ බඹසර කඩා ගන්න එපා මහානකම නැති වෙනවා කියලා. ඉතින් ඒ නිසා මේ විදිහට දැන් රජුරෝ කියනවා ඇයි එහෙනම් මේ සිල්පදේ කැඩෙන කල් හිටියේ සිල්පද පනවන්න කලින් පනවන්න තිබ්බනේ බුදුරජාණන් වහන්සේට සියල්ල දන්නවනම් අනාගතේ වෙන දේ දන්නවනම් රජුරෝ මේ 아무තු ප්‍රශ්න අහන්නේ මහන්තේ ප්‍රශ්න අහන්නවනේ සූදානම් ප්‍රශ්න අහන්නවනේ දැන් රජුරන්ගේ ස්වභාවය ප්‍රශ්න අහන එක නෙමෙයි හැබැයි රජුරන්ගේ ස්වභාවය ප්‍රශ්න ඇසිල්ලයි අනුමෝදන් අවබෝධය පිණිස කරුණු අවබෝධය තමයි අන්න ඒ වෙලාවේ අපූර්ව උත්තරයක් දෙනවා. එහෙමයි. මේ වගේ දෙයක් සාමාන්‍ය කෙනෙක්ගෙන් ඇහුවා නම් එහෙම එයාට සමහරවිට උත්තරයක් දෙන්න බැරි වෙයි. එහෙමයි. ඊට පස්සේ කියනවා මහරජාණනි මේ පෘථිවියේ සියලු බෙහෙත් වර්ග දන්නා යමෙක් ඇද්ද? ඒ බඳු වෛද්‍යාචාර්යවරයෙක් ඉන්නවද? මේ බෙහෙත් ඒත් හැම දෙයක්ම ගැන දන්න වෙද්දු ඉන්නවද කියලා. අනේ ස්වාමීන් ඉන්නවා කිව්වා. ඉතින් එයා හැම බෙහෙතක් හේතක් ගැනම දැනගෙන ඉන්න ඔහු ලෙඩක් හටගන්න කලින් බෙහෙතක් දෙනවද? ලෙඩේ හටගත්තට පස්සේ බෙහෙත දෙනවද? එහෙමයි ස්වාමී. මහතේ කොහොමද වෙන්නේ? ලෙඩේ හටගත්තට පස්සේ හටගත්තට පස්සේනේ බෙහෙත් දෙන්නේ. එහෙමයි. එහෙයි. නේද? දැන් ඔය අපි කියන්නකෝ දැන් වෛරස් වලට මොකක් හරි බෙහෙතක් තියෙනවා නම් වෛරස් කතාවත් පැත්තකට දාමු. එහෙම නැත්නම් මොකක් හරි උණකට බෙහෙතක් තියෙනවා ඊට පස්සේ මොකකට හරි බෙහෙතක් තියෙනවා නම් ඒ ලෙඩේ හැදෙන්න කලින් ඔහුට බෙහෙත් දෙනවද? නැහැ බෙහෙත් දෙන්නේ නැහැ. ලෙඩේ හැදුනට පස්සේ බෙහෙත දෙන්නේ. ආන් මේ වගේ තමයි කියනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගතරහන් සම්මා සම්බුදුරජාන් වහන්සේ කරුණක් නැති කල්හි ශික්ෂාපදයක් පනවන්නේ. අදාළ කරුණක් ඇති කල්හිම ශ්‍රාවකයන්ට ශික්ෂා පද පනවනවා. මේක ශාස්ත්‍රුන් වහන්සේ නමකගේ පවතින ස්වභාවය. මේ බුද්ධ ශාසනයේ මහත්මයා ප්‍රධානම සිල්පද ප්‍රාතිමෝක්ෂ ආදි බ්‍රහ්මචර්ය සිල්පද 227ක් තියෙනවා. ඒ 227ක් ඇතුළත කුඩා අනු කුඩා ශික්ෂාපද කෝටි ගණනක් තියෙනවා. දැන් අපි කියමුකෝ උදාහරණයක් වශයෙන් බ්‍රහ්මචාරී සීලේ යෝපන බික්කු මාතුගාමින සද්දින් මේ යම්කිසි භික්ෂුවක් මේ අමේතුණං ගම්මම් පතිසේවෙය. මෛතුණ්‍ය සේවනයේ යෙදුනොත් එහෙම පරාජිකා වෙනවා කියනවා. ඒකට කාන්තාවක් සමග එකතු වුණොත් පරාජිකා වෙනවා කියලා විස්තර කරලා ඒ ඒ සිල්පදේ කැඩෙන්න පුළුවන් ක්‍රම 7000 ගානක් තියෙනවා. ස්වාමීනි පරාජිකා වෙනවා කියන්නේ කොහොමද? පරාජිකා වෙනවා කියලා කියන්නේ මහත්තයා තල් ගහක කරටි ගැනුණාට පස්සේ ආයෙ ලියලා නැහැ. එහෙමයි. ගලක් දෙකට බෙඳුන වෙන් වුණාට පස්සේ තිබ්බ විදියට පෑහෙන්නේ නැහැ. එහෙමයි. මිනිස්සෙගේ හිස කඳෙන් වෙන් වුණාට පස්සේ පරණ තිබ්බ විදියට පෑහෙන්නේ නැහැ. ඒ වගේ තමයි මේ ඒ සිල්පද කැඩුනට පස්සේ ආය පිරිසිදු සංගයත් එක්ක පෑහෙන්නේ නැහැ. එහෙමයි ස්වාමීනි. ස්වාමීනි ඒ ස්වභාවයෙන් ඉඳලා මාර්ගඵල අවබෝධයකට යන්න බෑ. පැවිදි බව මහානකම නැති වෙනවා. එහෙමයි ස්වාමීනි. එහෙම වුණාට පස්සේ ඒ කෙනා ආපහු සාමණේර කෙනෙක් ආරාමිකෙක් වගේ බවට පත් වෙන්න පුළුවන්. පිරිසිදු උපසම්පදා භික්ෂුන් අතරේ ඉන්න ඔහුට වරම් නැති වෙලා යනවා. ඒ අවස්ථාව නැති වෙලා යනවා. එහෙමයි. ඉතින් ඒ නිසා මේවා භාග්‍යතුන් වහන්සේ සෑම සිද්ධියක්ම භාග්‍යතුන් වහන්සේ හේතු සහිත කාරණා සහිතවමයි පනවලා තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මතක් කළේ සිල්පද මේ අනුකුඩා සිල්පද 7000ක්. ඒ නේ ඒ පළවෙනි සිල්පදේ ඇතුළත ඒක ඒ සිල්පදේ කැඩෙන්න පුළුවන් ක්‍රම 7000 ගාණක් තියෙනවා. එච්චරකින් සංවර වෙනවා. ඔව් ඒ 7000 ගාණම බුදුරජාණන් වහන්සේ මුවෙන් දේශනා කළා කියලා. එහෙමයි ස්වාමී. මේ සිල්පදේ මෙහෙම කැඩෙන්න පුළුවන් මෙහෙම කැඩෙන්න. පළවෙනි සිල්පදේ විතර. භාග්‍යතුන් හස්නේ ස්වාමී. භාග්‍යතුන් හස්සේ සියල්ල දන්නාසේල, සියල්ල දක්නාසේ. අද යම්කිසි කෙනෙක්ගෙන් සිල්පදයක් කැඩුනොත් එහෙම. මේ කැඩිච්ච විදිහ අනිවාර්යෙන් විනය පිටකේ තියෙනවා. එහෙමයි ස්වාමී. ඒ විනය පිටකයේ තියෙන સિદ્ધාන්තයක් තියෙනවා. ඒ ක්‍රමයට තමයි මේ ශ්‍රීපද කෙල්ලලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ සම්පූර්ණ විනය මහා මනා සීනුවණින් යුතුව ඉගෙන ගත්තට පස්සේ එයාට ඒ ශිල්පද කැඩෙන විදිය, රැකෙන විදිය ඔක්කොම තේරුම් ගන්න පුළුවන්. ඒකයි ඉතින් මෙහෙමයි ඉතින් පිරිසුදු බුද්ධ ශාසනයක්. පරම පාරිශුද්ධ බුද්ධ ශාසනයක්. නිලුම් විලක දහස් ගණන් සිය දහස් ගණන් නිලුම් පිපී ගිය මහා මේ නෙළුම් පොකුණක් වගේ ඒ වගේම උණබට වනයක්සේ මහා නිකලෙස් පරම පාරිශුද්ධ සිල් ගුණ දන් රකින මහ රහතන් වහන්සේලා ආර්ය ශ්‍රාවකයෝ වැඩ හිටපු බුද්ධ ශාසනයක් තමයි මහත්යක් ගෞතම බුද්ධ ශාසනය. එහෙමයි ස්වාමී. ස්වාමීනි 270ක් වූ ඒ භාග්‍යවතුන් වහන්සේගේ පැනවීම ඒ සිද්ධි යම් කිසි සිද්ධියක සංසිද්ධියකට පස්සෙම ඒ හැම එකම සිද්ධියකට පස්සෙම තියෙනවා සිද්ධියකට පස්සෙම. ඉතින් ඒකයි නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන්නේ අර ලෙඩක් හැදුනට පස්සේ බෙහෙත දෙන්නේ. එහෙමයි. නැතුව නෙවෙයි කියලා. ඉතින් රජතුමා හරියට සන්තෝෂයටපත් වෙනවා. ඉතින් මහත්තයා ඒ කාරණා විවිධ විස්තර කරනකොට අපි මිලිඳු රජුරු අහනවා නැවත වෙනත් ප්‍රශ්නයක්. දැන් වෙන අමුතු ප්‍රශ්නයක් අහන්නේ. මේක අපිට හිතෙන්නේ නැති ඒවා මහත්මයා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන්ද 80ක් අනුව්‍යංජන ලක්ෂණයන්ගෙන්ද සෝබ මහනව රන්වම් පැහැයෙන් දිලිසෙන දුහවිලි නොවදින සමකින් යුක්තව බ්‍යාම ප්‍රභාවින් යුක්තව සිටිසේක්ද එහෙමයි මහත්ය බුදුරජාණන් වහන්සේට තියෙනවා දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. භාග්‍යතුන් වහන්සේගේ යටිපතුල සමානව පිහිටලා තියෙනවා. සමාන වලවල් නැහැ. විලුඹ දිගයි. ඇඟිලි දිගයි. දීගාංගුලි. ආයත පන්හි. සුපතිට්ඨිත පාදෝ. ඒනි ජංගා ඒනි මුවෙක්ගේ වගේ කෙන්නා දෙක. ඊළඟට ගොප්පැටි ඉස්සිලා තියෙනවා. කය ඍජුයි. බඹයක් උසයි. ඊළඟට මේ අත්වල පිටිපැත්තේ මේ කරවල පිටිපැත්තේ මස් තියෙනවා. සත් වෙනක පිහිටි මස් තියෙනවා. ඊළඟට වීසති වීසති දන්තෝ උඩ ඇන්දේ දත් 20යි යට ඇන්දේ දත් 20යි 44 දන්තෝ දත් 40යි. අවිවර දන්තෝ දත් අතර හිදැස් නැහැ. සුසුක්ක දහටෝ සුදුම සුදු පාටයි. පහූත ජීවෝ දිව දිව උන්වහන්සේට ඉර්ධියෙන් වාගේ ඉස්සරහට දාන්න පුළුවන්. සාමාන්‍යයෙන් කතා කරනකොට දිව සාමාන්‍ය විදිහට තියෙනවා. ඕනිනම් දිව ඉස්සරහට අරගෙන මූණම වහන්න පුළුවන්. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ස්වර්ණ වන්නෝ රත්තරම් පාටයි. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශාරීරිය වටකුරුයි. ඊළඟට බුදුරජාණන් සිත්තරෝ පිටේ අර කාණුවක් වගේ ගතියක් නැහැ. අපි සරණ ගිය ශාස්ත්‍රණාංශය. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ නෙස්සඟල නිල්ම පාටයි. ඊළඟට අබිනීල නෙත්තෝ. ඊළඟ ගෝපකමෝ එදාම ඉපතුන ගවයෙක්ගේ තියුණු නේත්‍ර වගේ. ඊළඟට ඌර්ණ රෝම ධාතුව පිහිටියා. ඊළඟට නලල් පටක්සේ පිහිටි මනාව පිහිටි සිරට පිහිටියා. ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශරීරයේ ඇඟිලි දිගයි. මේ අතපය ඕන විදිහට නවන්න පුළුවන් ජාල හත් පාදු. ඔය විදිහට දෙතිසක් පුරුෂ ලක්ෂණ බුදුරජාණන් වහන්සේට පේනවා. අපි සරණ ගිය අපේම ශාස්ත්‍ර ස්වාමීන් අවසරයි මේ භාග්‍යවතුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ ඔබ වහන්සේවට පෙන්වා දෙන්න දෙතිස් මහා පුරුෂ ලක්ෂණ එහෙමයි ඊළඟට තියෙනවා දුහුවිලි නවදින ශරීරයේ මේ ආදි වශයෙන් ඊළඟට තියෙනවා 80 90 ව්‍යංජන කියලා ඒ ඒ කියන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලින් නොකියේන තව අනු කුඩා ලක්ෂණ තියෙනවා අපි උදාහරණයක් ගමු බුදුරජාණන් වහන්සේගේ නිය හඹ පාටයි එහෙමයි සම්බපාට රැස් වී දෙනවා. ඊළඟට තව එකක් තමයි භාග්‍යතුන් වහන්සේගේ සිරස මුදුන තුන් ලෝකෙම කිසි කෙනෙක් දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේගේ සිරස මුදුනේ කිසි කෙනෙකුට යන්න බෑ. ඒකයි. ඉතින් ඒ විදිහේ අනුව්‍යංජන තියෙනවා. ඉතින් මේ අනුව්‍යංජන ගැන මා මහත්තයා කියවන්න කෙනෙක් කැමති නම් මට මතකයි දවසක් මේ අපේ මහමේඝ පත්තරේ ලිපියක් ගියා. තව මේ මම දැක්කා ඒ විස්තරේ තියෙනවා මේ ගුරුළු ගෝමින් ලියපු ධම්මපදීපිකාවේ. ධම්මපදීපිකාවේ තියෙනවා මේ 80 90 ව්‍යංජන ගැන මේ විදිහට පැරණි පොත්වල තියෙනවා. ඊළඟට මේ විදිහ ඊළඟට කියනවා අසු අනුයන්ජන ලක්ෂණයෙන්ද සෝභමානව රන්වම් පැහෙන් දිලිසෙන දූවිලි නොවදින සමකින් යුතුව බිහාම ප්‍රභාවෙන් යුක්තව බිහාම ප්‍රභා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ තියෙන රශ්මි ධාරා චේතුමාලා බිහාම ප්‍රභා චේතුමාලාව කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශරීරේ වටා විහිදෙන ව්‍යාම ප්‍රභා කියන්නේ බඹයක් පමණ සිරස වටා විහිදෙන ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ශරීරයෙන් රියන් 80ක් දුරට අහසට පොළොවට විහිදෙන රශ්මි ධාරාව ශාස්ත්‍රඥ වහන්සේ අදිෂ්ඨාන කළොත් දසදහසක් ලෝක ධාතු පවා එළිය විහිදවන රශ්මි ධාරාවක් අපි සරණ ගිය බුදුරජාණන් වහන්සේට තියෙනවා. ඉතින් අහනවා ඔබ වහන්සේලා ඔහොම බණ කියනවා නේද කියලා. කොහොම තියෙනවා කියලා. ඊට පස්සේ නාගසේන මහරහතන් වහන්සේ දේශනා කරන ඔව් ශාස්ත්‍රඥ වහන්සේට දෙතිස් මහා පුරුෂ ලක්ෂණක් තියෙනවා 80 90 යංජනක් තියෙනවා ස්වර්ණ වර්ණයක් තියෙනවා දුහිරි නවරදින සමකුත් තියෙනවා නාමපවාදී රශ්මි ධාරක් තියෙනවා. කිම ස්වාමීනි බුදුරජාණන් වහන්සේගේ මව්පියන්ට ඕවා තියෙනවා. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. සුද්ධෝදන රජතුමාට මහා මායා දේවියට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ 80 90 යන්ජන රශ්මි ධාරා ඕවා තියෙනවද? ඊට පස්සේ රජතුමනි මේ මහා මායා දේවියට සුද්ධෝදන රජතුමාට මේ 80 90 යන්ජන දෙතිස් මහා පුරුෂ ලක්ෂණ නැහැ. ඊට පස්සේ ස්වාමීනි හරි කතාවක්නේ. සාමාන්‍යයෙන් අම්මගේ තාත්තගේ හැඩරුවනේ දරුවට ඉන්නේ. හරිද? අම්මගේ තාත්තගේ හැඩරුවනේ දරුවට ඉන්නේ. ඒ නිසා ස්වාමීනි මේක හරි වැඩක් නේ දෙමව්පියන්ට නැති මේ මහා පුරුෂ ලක්ෂණ ආදී කරුණු කොහොමනම් ආවද කියනවා මේ එසේ නමුත් දරුවාට මවගේ හැඩරුව හෝ ඇති වෙයි මව්පාක්ෂික ගති ඇති වෙයි පියාගේ හැඩරුව හෝ ඇති වෙයි පිය පාක්ෂික ගති ඇති වෙයි කියලා කියනවා. දැන් අම්මයි තාත්තට නැත්තම් මේවා කොහොමද මේ කුමාරයාට මේවා ලැබුණේ? කුමාරයාට කොහොමද මේවා ලැබුණේ කියලා. හැබැයි මේ අමුතු කාරණාව මේ වෙන්නේ. ඔව් ස්වාමීන් වහන්සේ කොහොම උත්තරයක් දෙයිද? එහෙමයි. උතුම් උත්තරයක් දෙන්නේ. <laughs> කියනවා රජතුමනි නෙළුම් මල කියලා එකක් අහලා තියෙනවද හැවුවා. සියපත. ඊට පස්සේ කිව්වා ස්වාමීනි සියපත නොහොත් මේ නෙළුම් මල කියන එක මම අහලා තියෙනවා, දැකලා තියෙනවා. ඊට පස්සේ කියනවා නෙළුම් මල මොකෙන්ද හටගන්නේ කියලා ඇහුවා. ස්වාමිනේ නෙළුම් මල හටගන්නේ මඩේ හැදිලා වතුරේ මතුවෙනවා කියලා. ඇත්තට මේක නෙවෙන්නේ නේද? මඩේ හැදිලා වතුරේ මතුවෙනවා. ඒකෙන් තමයි නෙළුම් මල හැදෙන්නේ කියලා කිව්වා. එහෙනම් රජතුමනි නෙළුම් මලේ මඩවල ගතියක් ස්වභාවයක් හෝ වතුරවල ගතියක් ස්වභාවයක් හෝ නෙළුම් මලේ තියෙනවා කියලා. පුදුම කතාවක් නේද? පුදුමයි. ආන් මේ වගේ තමයි කිව්වා. මේ ලෝකෙට කලාතුරකින් පාර වෙන උත්මයාට දිමෝපියන්ගේ ගතිගුණ නෙවෙයි කියෙන්නේ. ස්වාමීනි දක්ෂයි. ඔබ වහන්සේ නම් දක්ෂයි කියලා අපේ මිනන්ද රජු ප්‍රීතිකෝසා කරා. එහෙමයි ස්වාමීනි. හරි ලස්සන උපමානේ. කොහොම එනවද දන්නේ අසිරිමත් නේ. අසිරිමත්. අසිරිමත්. රහතන් වහන්සේලාගේ දහං ගඟ ගලන හැටි. එහෙමයි. නේද? ඊට පස්සේ ඔන්න ඒ දහම් කොටස ඒ විදිහට සතුටටපත් වෙලා රජුරු වහනවා. ස්වාමීනි නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ කාරණා හරි වැදගත් නේ. බුදුරජාණන් වහන්සේ Brahmachari වූසේක්ද? එසේ මහරජාණෙනි අප භාග්‍යතුන් වහන්සේ Brahmachari. එසේ වියනම් ස්වාමීනි දැන් Brahmachari කියලා කියන්නේ බ්‍රහ්මයාගේ බ්‍රහ්මයාගේ ස්වභාවයනේ බ්‍රහ්මයාගේ ස්වභාවයට අනුව හැසිරෙන එක තමයි බ්‍රහ්මචාරී කියන්නේ. සාමාන්‍යයෙන් බ්‍රහ්මයා මෛතුන්‍ය ග්‍රාම ධර්මයෙන් වෙන් වෙලා ඉන්නේ. මෙවුන්දන් සේවණයෙන් වෙන් වෙලා ඉන්නේ. කිසිම කාම කීඩාවක යෙදෙන්නේ නැහැ. බ්‍රහ්ම මුළු බ්‍රහ්ම ලෝකෙම එහෙමයි. මහත්ය මේ ගෑණියෙක් නැති එකම ලෝකේ බ්‍රහ්ම ලෝකෙනේ. අනිත් හැම තැනකම මුල්ලක හරි ඉන්නවා. රාගෙන් පීඩාවක් නැද්ද? රාගේ රාගේ උපදින්නේ නැහැ. රාගේ උපදින්නේ නැහැ. ඒ කියන්නේ මනුස්ස ලෝකේ ඉඳලා ඒ කාම කාම ආශාව ඊළඟට කාමච්ඡන්දේ ප්‍රහාණය කළා ධ්‍යාන උපදවාගත්ත කෙනානේ ඒ නොපරිහුණ ධ්‍යානෙන් මේ ගිහිලා බ්‍රහ්ම ලෝකෙ උපදින්නේ එහෙමයි ස්වාමීනි. ඒතර ධ්‍යානෙ තුල යම්කිසි ශාන්ත සොඳුරු බවක් තියෙනවනම් ඒ ලෝකෙනේ යාට හදලා දෙන්නේ. එහෙමයි. නේද? ඒතර බ්‍රහ්මචාරී කියන්නේ ඒ බ්‍රහ්මයාගේ ස්වභාවය. ඒකට දැන් අද කාලේ ශිල්පදයක් විදිහට සමාදන් වෙනවනේ බ්‍රහ්මචාරී ශීලී. ඒකට ඒ ශිල්පදේ සමාදන් වුණාට පස්සේ පොයේ දවසට එයා රහතන් වහන්සේ නමක් වගේ ඒ දවසට සියලු කාම කීඩාවෙන් වැළකීලා කාම රාගය උපද්දවාගෙන පිළිපිලි නැතුව ඒ සීල උතුම්ව රකින්න. ඊට පස්සේ තියෙනවා කුමර බඹසර කුමරි බඹසර කියලා කියන්නේ. එතකොට විවාහ වෙන්න කලින් කාම පීඩාවක යෙදෙන්නේ නැතුව පිරිසිදු ජීවිතයක් ගත කරන එක. ස්වාමීනි අපේ දරුවන්ට විවාහයට කලින් එහෙම බඹසර පවත්වන්න පුළුවන් කියලා දැනගෙන ඒ විදිහට පිළිපැද්දොත් මහත් වූ පින රැස් වෙනවා නේද? සමාදන් වෙලා රකින්න එකේ මහත් වූ මහත්ඵල පින් රැස් වෙනවා. එහෙමයි සර්. මහත්ඵල මහන් මහත්යා ඒකනම් මහත්ඵලයි. මාක් නිසාද යත් මේ අද කාලේ ඇවිලෙන කෙලෙස් කින්නත් එක්ක කෙනෙක් මේ කාම පීඩාවෙන් වැළකෙනවා කියලා කියන එක පුදුම සහගත දෙයක්. ඇයි චිත්‍රපටියක් ගත්තත් නාට්‍යයක් ගත්තත් වැඩියෝ නැහැ නගරෙට ගියාට පස්සේ වෙළඳ දැන්වීමක් ගත්තත් ඒ හැම තැනම රාගය ඇවිස්සෙන විදිහනේ තියෙන්නේ. කොහෙන් හරි වාහනයක් විකුණන්න ඕන වුණත් ඒකට මිස්ත්‍රියක් මේ සම්බන්ධ කරලා තමයි ෆොටෝ එකක් ගහලා තියෙන්නේ. එහෙමයි සර්. පුටුවක් විකුණන්න උනත් පුටුවටත් සම්බන්ධ කරනවා. බයික් එකක් විකුණන්න උනත් ඒ බයික් එකටත් ස්ත්‍රියාවක් හේතු කරනවා. ඉතින් මේ විදිහට තමයි හැම දෙයක්ම යන්නේ. එතකොට ස්වාමීනි අර අපි අහලා තියෙන ලිච්ඡවි මේ රජදරුවන් දැන් තව උදාහරණයක් කියන අපි කියමුකෝ රේසරයක් කියලා. රේසරයක් නම් වෙළඳ දැන්නේම ඒ රේසරේ දාන වෙළඳ දැන්නේමෙත් කොහේ හරි ස්ත්‍රියක් ඇවිල්ලා මූණ අත ගන්න එකක්වත් දානවා. එහෙමයි. ඒතර රේසරේ ස්ත්‍රියයි අතර කිසිම සම්බන්ධයක් නැහැ. අනේ ස්වාමීනි අපේ ස්ත්‍රියට අපි ගරු නොකරනවා කියන කාරණාව දෙය පැහැදිලි වෙන්නේ. ඔව් ඉතින් ඒ කෙලි බඩුවක් කරගන්නවා වෙළඳ බඩුවක් කරගන්නවා කියන එකනේ. ඉතින් නමුත් ඒ කියන්න ගියේ ඒ මේ ලෝකයේ ස්වභාවය. ඉතින් ඒ සියලු කාම සංඥාවලින් බැහැර වෙලා ශාන්තව ඉන්න ලෝකයක් තමයි බ්‍රහ්ම ලෝකේ. අම්මෝ බ්‍රහ්ම ලෝකයේ ස්වභාවය නම් සිතාගත නොහැකි. ඒ කියන්නේ කාම සංඥාවලින් තොර වෙලා ස්ත්‍රීන් ගැන හිතන්නේ නැතුව, රාගික දේවල් හිතන්නේ නැතුව මුළු ජීවිතේම කල්ප 500 තියෙනවා. කල්ප කල්පේ කල්ප දෙක තුන හතර 500 කල්ප 60000 ඊළඟට ওই වාගේ හරි පුදුමයි. ඉතින් ඒ නිසා මහත්තයා දැන් මේක තමයි බ්‍රහ්මචාරී සීලයක් නොපිරිහෙන ධානය නිසාද බ්‍රහ්ම ලෝකෙ අපිට ඉපදෙන්න පුළුවන් වෙන්නේ බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න නොපිරිහෙන ධානයෙන් යන්න ඕන මෙත්තා කරුණා මුදිතා උපේක්ෂා කියන බ්‍රහ්ම විහාර ඒ බ්‍රහ්මයෝ යම් කිසි යම් ස්වභාවකින් වාසය කරනවාද ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා. ඒ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා කියන එක බලවත්ව වඩනකොට ඒ කියනා උපදින ලෝකේ බ්‍රහ්ම ලෝකේ. හරි ලස්සන කතාව මට මතකයි අර වෙසක් වැඩසටහනේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ හරි ලස්සන කාරණාවක් ඉස්මතු කළා. ඒ තමයි බ්‍රහ්මවාදී තියෙනවනේ. ඒ කියන්නේ බ්‍රහ්මයන් ලෝකේ මැව්වා කියලා. එතකොට බ්‍රහ්මයා ලෝකේ මවලා මවලා තියෙනවා බමුණු කටින් උපද්දවලා. බාහුවෙන් මේ මේ රජවරු උපද්දවලා ශාස්ත්‍රීය ඊළඟට වෛශ්‍රියෝ උපද්දලා කෙන්දා කලවෙන් සුද්‍රයෝ යටිපතුලෙන් උපද්දවලා ඉතින් එකම බ්‍රහ්මයා මවපු වමේ හතර වර්ගයේට හතර විදියකට එහෙමයි එතකොට බ්‍රහ්මයා කියන්නේ විහෙරණ හතරකින් ඉන්න කෙනා මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා එහෙමයි එතකොට එහෙම ඉන්න බ්‍රහ්මයා අර විදියට කරලා එතනම බ්‍රහ්ම ගුණේ නෑ නේද කියනවා මවපු එක කවුරු හරි. ඉතින් ඒ හැබැයි ඒ දර්ශනයට ගිය කෙනාට ඒකවත් හිතන්නවත් වාසනාවක් නෑ. ඉතින් මහත්ය මෙහෙමයි. මෙතන යන්නේ වෙන එකක්. ඒ තමයි Brahmachari සීලය ගැන කිව්වා. කියලා භාග්‍යවතුන් වහන්සේ Brahmachariද කිව්වා භාග්‍යවතුන් වහන්සේ අත්‍යන්ත Brahmachari. ඊට පස්සේ කියනවා එහෙනම් බුදුරජාණන් වහන්සේ Brahmachari නම් නාගසේනයන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මහා බ්‍රහ්මයාගේ ශිෂ්‍යෙක් නේද? අනර වචන අල්ලගත්ත එක. ඊට පස්සේ ඇහුවාර බ්‍රහ්ම කියන වචනේ තියෙන නිසා වෙයි. ඊට පස්සේ කිව්වා ඇයි බ්‍රහ්මචාරි කියන්නේ බ්‍රහ්මයා තනුව හැසිරෙනවා. තනුව හැසිරෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මයාගේ ශිෂ්‍යෙක් නේද? දැන් මේ බලන්න වචන කඩන්න ගියාට පස්සේ තියෙන අරුබුදේ. ඊට පස්සේ අහනවා එහෙනම් රජතුමනි ඇතුන්ට ප්‍රමුඛ වූ හස්ති රාජයෙක් සිටිනවා නේද? ඒ කියන්නේ ඇතු අතර හොඳම ඇතා. ඊට පස්සේ කියනවා ඔව් කියනවා. ඔය ඇතා හැම වෙලාවෙම කුංචනාද කරනවාද කියලා ඇහුවා. ඇතා කෑ ගහනවා කියන්නේ කුංචනාද කරනවා කියලා. ඊට පස්සේ කෝ ස්වාමිනේ ඇතා ඇතන් අවස්ථාවලදී කුංචනාද කරනවා. එසේ වීනම් මහරජාණෙනි, ඒ හස්ති රාජයා කුංච කියන පක්ෂයාගේ ශිෂ්‍යෙක්ද කියලා ඇහුවා. එහෙමයි ස්වාමී. කුංච කියලා පක්ෂිය කියනවා. ඔහුගේ ශිෂ්‍යෙක්ද කියලා ඇහුවා. මෙයා කුංචනාද කරන නිසා. වචන ගත්ත නිසා. වචන අර්ථ ගන්න ගියොත් නේද? ඔව් අන්න ඊට පස්සේ කියනවා කීම මහරජාණෙනි බ්‍රහ්ම රාජයා බුද්ධි සහිතද බුද්ධි නැද්ද? කියනවා ස්වාමිනේ බ්‍රහ්ම රාජයා බුද්ධි සම්පන්නයි. මේ එසේ වේනම් මහරජාණෙනි බ්‍රහ්ම රාජයා අනන්ත බුද්ධිය ඇති භාග්‍යතුන් වහන්සේගේ ශිෂ්‍යෙක් කිව්වා. බ්‍රහ්මයා අනන්ත බුද්ධිය ඇති බුදුරජාණන් වහන්සේගේ ශිෂ්‍යෙක්. මේ දැන් අපි ගත් ඉතින් සන්තෝෂයටපත් වෙන රජතුමා සුනීතයන් වහන්සේ අර මහපාරේ මේ අසූචි කද්ද කර තියාගෙන ගියේ කොළුවා. ඉතින් සුනීතයන් වහන්සේ පැවිදි වෙලා දවසක් භාවනා කර කර ඉන්නකොට උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා දැන් සැඩොල් කුලේනේ සුත්‍ර කුලයකනේ ඉතින් උන්වහන්සේ අරහත්ත්වයටපත් වෙලා භාවනා කර කර ඉන්නවා මහා බ්‍රහ්මයා ඇවිල්ලා වඳිනවා ඉතින් බුදුරජාණන් වහන්සේ සිනහපාල කරනවා ආනන්දයන් වහන්සේ අහනවා ඇයි ස්වාමීනි කියලා බ්‍රහ්මීක් බ්‍රහ්මීකට වඳිනවා කියනවා ඒ නිසා අසූචි කද කර තියාගෙන ගිය කෙනා ළඟ මහා බ්‍රහ්මයා දන ගහන විදිහට බුද්ධ ශාසනය බුදුරජාණන් වහන්සේ තමන්ගේ ශිෂ්‍යයෝපත් කළා. තමන්ගේ ශ්‍රාවකයෝ බ්‍රහ්මයන්ගෙන් වැඳුම් ගන්න විදිහටපත් කළා. ස්ත්‍රිය ලෝකෙන් බැනුම් ආහා ස්ත්‍රියට අසාධාරණකම් වෙවි අනේක ප්‍රකාර වචන වලින් ගෑනුමනේ බැනුම් අහන්නේ. එහෙම ස්ත්‍රීන්ට බුද්ධ ශාසනය පිහිට ලබා දීලා ඒ අරහත් තෙරණියන්ගේ ශිරිපා ළඟ මහා බ්‍රහ්මයා දන ගැස්සෙව්වා. ඒක කළේ අපේ ශාස්ත්‍රණ වහන්සේ. ශාස්ත්‍රණ වහන්සේමයි ඒක කළේ. ඉතින් ඒ නිසා මහත්තයා බුදුරජාණන් වහන්සේ තුන් ලෝකෙටම අග්‍රයි. දැන් මේ කාරණාවේ මෙන්න මේ ප්‍රශ්නේ කතා වෙනකොට මේ තේරෙන්නේ නැද්ද පහුගිය කාලේ ගිය දේවල්? අර වචන ආන්න හරි. හැක හැක ගගායි කිව්වොත් හැකරල්ලායි කියලා ගියේ. එහෙමයි. පුදුමයි ඒක. අනේ පුදුම අගතියන්නේ. පුදුම මේහෙමත් බන කිවිල්ල. ඊළඟට iriṣya කරපු නිසා ඉස්සෝ වෙනවා. වැඩියෙන් iriṣya කළොත් පොකිරි ඉස්සෝ. එහෙමයි. ඔන්න බන. <laughs> අනේ ස්වාමී කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ මේ නුවණට තමන්ගේ නුවණටත් නිගාවක් නේ එපරිද්දෙන්. දැන් ඕක මෙහිමයි සමාජයේ තැන් තැන්වල ඔහොම විස බීජ එනවා. එහෙමයි. ඔහොම සමාජයේ තැන් තැන් වල ඔය දැන් ඔය වහරක හාමුදුරුවනේ ඔහොම බණ කියන්න ගත්තේ. වෙන මේකේ කණ්ඩායමක් ඉන්නවනේ. තවම ඉන්නවනේ අය. පුදුම විදිහට ඉත මේ බලන්නකො මේ බුද්ධ දේශනාවල් ඉස්මතු කිරිල්ලක් නැහෙනි. තම තමන්ගේ මත මතාන්තරනේ. උන්වහන්සේලාගේ ගුරුවරුත් තම තමන්ගේ දේවල් කිය කියා ගියා. ඉත ඉතුරු වෙච්ච ශිෂ්‍යයෝ ටිකත් තම තමන්ගේ දේවල් ටික කිය කියා යනවා. දැන් ওই ක්‍රමයටනේ සුරාමේරේ මජ්ජපමා මන්දපමණේ සුරාව ගත්තට කමන්නේ නැහැ. ඊළඟට සීලය කියන එක තව විදිහට මේ විස්තර කරනවා අරහං කියන එක තව විස්තරයේ විදිහට විස්තර කරනවා වචන කඩ කඩා ශාස්ත්‍රුන් වහන්සේ කිව්වේ හද මණ්ඩලයෙන් ඉපදුන පරම පවිත්‍ර වචන මේ විදිහට විකෘති කරනකොට ඒ සත්වයා සක්වලිනුත් ඈතට විසිරෙනවා ඒ කියන්නේ බුද්ධ වචන බුද්ධ දේශනා විකෘති කරන කෙනා උපදින්නේ ලෝකාන්තරික නිරේ ලෝකාන්තරික නිරේ කියන්නේ මේ සක්වලෙන් එහා එහෙමයි ස්වාමී. ඊරුගේ සඳුගේ ආලෝකය වැටෙන්නේ නැති මහා ආගාධයක උපදිනවා. ඒ එහි උපන් සත්වයා එකිනෙකාවත් දන්නේ තව තව සත්වයෝ ඉන්නවා කියලා. මේ බලන්න බුද්ධ වචනේ විකෘති කිරීමෙන් වෙන විපාකේ. ඉතින් මේවා දැන් දැන්ම නිවැරදි කරගත්තේ නැත්නම් මහා විශාල විනාශයක් වෙනවා. ඔබ ඇයි දෙයියනේ මේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ ත්‍රිපිටකාගතව තියෙද්දී, අටුවාටිකා ටිප්පණි වල තියෙද්දී මේ වාගේ සොඳුරු දහම් කතිකාවත් මිනින්ද ප්‍රශ්නේ වගේ තියෙද්දි ඇයි මේ දහම් රසය මේ අහිංසක මිනිස්සුන්ට දෙන්න බැරි? හරි ඛේද ජනක අවස්ථාව. ඒක තමයි ඉතින් බලන්නකෝ. දැන් අනාගතයේ මේ වාගේ දෙයකට ඉවක් රජුරවන්ට වැටෙන්න ඇති. ඒකයි රජුරෝ වචන පැත්තෙන් අල්ලන්නේ. එතකොට ওই විදිහට වචන කැඩුවොත් එහෙම බ්‍රහ්මචාරී තථාගතයන් වහන්සේ බ්‍රහ්මයාගේ ශිෂ්‍යෙක් වෙනවා. වචන කැඩුවොත්. ඒකට තමයි නාගසේන මහරත්නස් කියන්නේ එහෙනම් ඇත්ත කුංචනාද කරන නිසා ඇත්ත සමහරට කුංච කියන පක්ෂයාගේ ශිෂ්‍යෙක් වෙන්න ඇති නේද? ඒකයි ඒ නිසා වචන මේ කඩ කඩා මේ 아무තු නිරුත්ති දෙන ඒ ඒක ඉතින් අර තුන්වන් සරණේ මේ බුද්ධ ශාසනය ආනුභාවයෙන් දහං ගෝසාවක් ගිහිල්ලා යාන්තම් අර නිවැරදි වෙන කෙනෙකුට හරි අවස්ථාවක් ලැබුණා. ඉතින් මෙහෙමයි මේ බුද්ධ ශාසනයේ දහං අර්ථ හරියට වැටෙන්නේ ඒ වගේම ධර්මයේ හරියට අල්ලගන්න පිනක් තියෙන්න ඕන. නැත්තම් අතරමං වෙනවා. ඒ මහත්යා අතරමං වෙන්න, බය වෙන්න, තැති ගන්නට, මිත්‍යාවට වැටෙන්න ඊළඟට මිත්‍යා මාර්ගයට වැටෙන්න ඒ හැටි අපහසු නෑ. මම උදාහරණයක් කියන්නම්. පහුගිය දවස්වල මිනිසුන්ගේ හිතේ බය තැති ගැනීම හටගත්තානේ. කිසිම අපහසුකකින් තොරව ප්‍රවෘත්ති ටික ගිය ගමන් මිනිස්සු බය වුණා. මහත්තයා channel එකක් channel එකක් ගානේ බණ කිය කියා ගියත් මිනිසුන්ගේ ශ්‍රද්ධාව ඇති වෙනවද? නෑ ඒ විදිහට ශ්‍රද්ධාව ඇති වෙන්නේ නෑනේ. උත්තම දේවල් ලේසියෙන් ගන්න බෑ. යම් කිසි දෙයක් හීනයි නම් යම් කිසි දෙයක් අයහපත පිණිස පවතිනවා නම් වහා පැතිරිලා යනවා. දැන් ඔය දැන් හිතන්නකො මහත්තයා ඔය මේ නිකන් ත්‍රස්තවාදීන් යම් පිරිසක් ඇවිල්ලා මේ ලංකාව කලඹල දැම්මා. ඉතින් අපේ හාමුදුරුවෝ ඉන්නවා මේ සෑහෙන දහස් ගාණක් හාමුදුරුවෝ ඉන්නවා. ඉතින් දහස් ගාණක් ඉන්න හාමුදුරුවන්ට මුල් ලංකාවේම ශ්‍රද්ධාව උපද්දවන්න බැරි වුණානේ. නේද මම කියන්නේ. ඉතින් ඒකයි. ඉතින් ඒ නිසා යහපත වේගෙන් පැතිරලා යනවා. යහපත සීමිත පිරිසකට. ස්වාමීනි ශ්‍රාවකයෙකුට යම් අවස්ථාවක ඇහුනොත් කිසිවෙක් මේ පරිද්දෙන් මේ පරිද්දෙන් කියලා මෙහෙම අර අර්ථකථන දෙන අවස්ථා මේ අහපව සිහිය පිහිටවාගෙන මේනම් අනතුරක් කියලා වටහාගෙන ඔව් මිනිස්සු නොදන්නා කම නිසා ඉතින් නොදන්නා කම නිසා අමාරු වෙටෙන්න පුළුවන්. එහෙමයි. ඒ නොදන්නා කම නිසාම දැන් ඊළඟට තමයි තව වචනයක් කියන්නේ. මොකද කාමයේ සුමිච්ඡාචාරා කියන එකත් 아무තු විදිහට විස්තර කරනවා. ඇයි බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ කාමයේ කියන එක විස්තර කරලා තියෙනවානේ. ඇහෙන් දකින රූප, කනෙන් අහන ශබ්ද, ඉත්තා කාන්තා මනාපා රූපා ශබ්දා ගන්ධා රසා පොට්ටබ්බා. ඉෂ්ඨකාන්ත මනාප රූප ශබ්ද ගන්ධ රස කෙරෙහි මිනිස්යාගේ හිත ඇදී යන ගතියනේ පංචකාමයේ කියන්නේ. ඒතොර කාමේසු මිච්ඡාචාරාක් වැරදි කාම සේවනය කියන්නේ ඇහෙන් පේන රූප වැඩිපුර බලන එක කනෙන් ඇහෙන එක වැඩිපුර බලන එක කියලා අර්ථකථනය කරනවා පහුගිය කාලේ අපිට ඇහුණා. ඒවා විකෘති. මොකද බුද්ධ දේශනාවෙන් වැරදි කාමසේවනය කියන එක විස්තර කරනවා මව විසින් රකින්න පියා විසින් මාතුරක්කිතා පිතුරක්කිතා භගිනි රක්කිතා බාතුරක්කිතා ඥාති රක්කිතා ධම්ම රක්කිතා ගොත්ත රක්කිතා මේ විදිහට මව රකින්න, පියා රකින්න, සහෝදරයෝ රකින්න මේ විදිහේ යම්කිසි ආරක්ෂිතව එයාගෙන බලන් වගකීමෙන් ඉන්න ස්ත්‍රියක් ඉන්නවා. ඒ ස්ත්‍රිය කෙරෙහි මේ වැරදි විදිහට හැසිරෙනවා නම් ඒක තමයි වැරදි කාමසේවණේ කියලා පැහැදිලිවම බුද්ධ දේශනාවේ තියෙනවා. එහෙමයි. ඒ නිසා මේ ඇහෙන් බලන රූප වැඩිපුර බලවුවොත් වැරදි කාමසේවණේ කියලා මේ විදිහට වචන කඩ කඩ විග්‍රහ කරන ඒවා පව්. ස්වාමීනි වාග්යතුන් වහන්සේගේ මෙතරම් පාරිශුද්ධ නිරුක්තියක් තියෙද්දී තමන් එහෙම ඉස්මතු වෙන්න යන්නේ ඒ මාන්නේ 아무ත දෙයක් වැටහුණා කියලා කියන්නේ අකුසලේ නේද දැන් මහත්තයා දැන් අපි අපි අපිට අපේ ගුරුවරු කියන්නේ අපිට 아무ත වැටහීමක් කියන එකක් කතාවක් නෙවෙයි අපිට කිව්වේ ශාස්ත්‍රඥ වහන්සේ යමක් වදාලා දේ දේශනා කරන්න දැන් සමහරවල් අපි තනියෙන් කල්පනා කරගෙන ඉනකොට අපිටත් මහත්තයා එක එක දේවල් හිතෙනවා එක එක කල්පනාවල් එනවා. දැන් වේලාවකට අපි ඕවා වේලාවකට අපි ලොකු සානස්සෙත් කතා කරනවා. ඉතින් ස්වාමීනි මෙහෙම එකක් මෙහෙම එකක් නේද කියලා අහනකොට උන්වහන්සේ එකපාරම ගන්නෙ ඔය කියපු කාරණාව බුද්ධ දේශනාවේ තියෙනවද? දැන් මම දවසක් කිව්වා ස්වාමීනි මේ අද කාලේ මේ තියෙන කාම ලෝකෙත් එක්ක බලනකොට සමහරවිට කෙනෙක් මහාන වෙලා සිවුරු ඇල්ලලා ගියා සැපයි වගේ නේද කියලා ඇහුවා. දැන් මේ අද කාලේ තියෙනවත් එක්ක ඇයි ඒ අවුරුදු පහත් කුසල්නේ මම නිකන් කතා කරගෙන ඉන්න ගමන් කිව්වා ඉතින් මේ අද කාලේ හැටියට මේ ටික කාලයක් මහාන වෙලා ගුණධර්ම වලලා සිවුරු ඇල්ලා ගියා සැපයි නේද කියලා එතකොට වැහුවා ආයමතුම ඔය කියන වචනේ බුද්ධ දේශනාවක තියෙනවද කියලා හරියම පැහැදිලි නේද ආන අපිට හම්බෙච්ච ගුරුවරු ඒ නිසා හොඳට හොඳ අත්දැකීමක් තියෙනවා. අපි නම් මොනවා කිව්වත් හැම වෙලාවෙම ගුරුවරයා අහන ඕක බුද්ධ වචනේ තියෙනවද? ඒ නිසා ශාස්ත්‍ර ශාසනය පිහිටෙවුවා. ඉතින් ඒ නිසා අදටත් අපිට ධර්මයේ කියලා අමුතුවෙන් හිත හිතා කියන්න දෙයක් නැහැ. දැන් මහමෙවුනායි සංඝයාට ගොඩාක් ධර්මයේ කියන්න පහසුව හැදිලා තියෙන්නේ. ඒක අමුතුවෙන් උපද්දවා ගත යුතු දෙයක් නැහැ. ධර්මයේ උපද්දපු ශාස්ත්‍රනාන්තකේ ධර්මයේ කියන්නයි තියෙන්නේ. පැහැදිලි නේද? ඒකයි. ඉතින් ඒ නිසා මේ වචන වලට එක එක විකෘති අදහස් දෙන එක නම් මහා පාපයක් කියලා තමයි මේ කරුණ ඇසුරෙම තේරුම් ගන්න තියෙන්නේ. අනේ ස්වාමීන් තව කාරණාවක් විමස ගන්න හිතෙනවා මේ අර මෙත්තියාව සමහර විට අපිට සිව් දිශාවෙන් එනවනේ දැන් අපි විදේශීය රටවල තායිලන්තයේ తాවකාලික පැවිද්දක් තියෙනවා. ඒක සුදුසුයි. සමහර විට අපි මෙහෙත් ඒක පණවන්න ඕනේ කියලා. ස්වාමීනි වාග්යතුන් වහන්සේගේ දහමේ එහෙම තියනවද? මහත්ය බුද්ධ දේශනාවේ බුද්ධ බුද්ධ ශාසනයේ ගැඹීරත්වයේත් එක බලනකොට එහෙමයි. ඉතින් අපි ඕක ගැන වැඩි කතා නොකරෙමු. අපි ඕක ගැන කතා නොකරෙමු. භාග්‍යතුන් වහන්සේගේ චීවර ධාතුව කියන එක මේක 이르දීම මවලා දුන්න එකක්. ඉතින් මහත්තයා වැඩක් නැහැ මේවා ගැන කතා කරලා. දැන් බලන්න සිවුරු දැන් අපේ සිවුරු අපේ සිවුරු කියලා කියන්නේ ඔය අටපිරිකර වලට ගන්න සිවුරු තියෙන්නේ. සිවුරු මහන්නේ සිංහල මිනිහා නෙවෙයි. පාතර තියෙන්නේ සිංහල මිනිහා ගාව නෙවෙයි. දැන් සමහර තැන්වල වෙනම ගම්මාන තියනවලු මේ අන්‍යාගමික ගම්මාන මේ ඔය ඔය එක එක જાතින්ගේ ගම්මාන ඒ ගම්මාන තමයි අටපිරිකර හදන ඒවා සංඝ පිරිකර හදන ඒවා තියෙන්නේ එහෙමයි ඉතින් සිංහල මිනිහෙකුට නෑනේ මේක ඉතින් මහත්ය මේ රටේ මේ වගේ කැළඹිලි ස්වභාවයේ තියෙද්දී වෙන රටවල කතාවල වැඩක්ම නැහැ ඉතින් ඒ නිසා අපි දැන් මේ බුදුරජාණන් වහන්සේ පැනෙවුවා යම්කිසි චීවරයක් යම්කිසි පැවිදි පරිස්කාරයක් ඒක අති උතුම්. මොකද ඒකන මම උදාහරණයක් කියන්නම් මහත්තයා. මහත්තයා අහපු ප්‍රශ්නෙට බුද්ධ වචනයක් කියන්න. එහෙමයි සර්. ඒ තමයි ධම්මචේතී සූත්‍රය. ඒක බුදුරජාණන් වහන්සේ අනුමත කරපු සූත්‍රය. එහෙමයි. ඒ ධම්මචේතී සූත්‍රයේ තියෙනවා ස්වාමීනි මම දකිනවා රාජ්‍යරුව කියනවා කොසල් මහ රාජ්‍යරුව මේ සමහර ශ්‍රමණ බ්‍රාහ්මණවරු බ්‍රහ්මචාරී වෙලා අවුරුදු 10ක් 20ක් 30ක් හොඳට බ්‍රහ්මචාරී වෙලා ඉඳලා පස්සේ කාලේ ගිහිල්ලා කිස් කෙස් රැවුළු මේ වවාගෙන හොඳට ප්‍රාංචකාමී බුද්ධි විඳගෙන ඉන්නවා මම දකිනවා. ඔය తాවකාලික කතාව නෙවෙයිදී. එහෙමයි සර්. ඊට පස්සේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම ඒ වුණාට දකින්නවා භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා මේ කසාවත පොරවා ගත්තොත් මුළු ජීවිත කාර්යෙම කාලෙම පරිපූර්ණ බ්‍රහ්මසර රකිමින් බුද්ධ ශාසනයේ දිවිපුදලා වාසය කරනවා මම දකිනවා. එතකොට මට හිතෙනවා අනේ මගේ බුදුරජාණන් වහන්සේ නම් ඒකාන්තයෙන් නිකලෙ සුත්තමේ. මට හිතෙනවා මේ ධර්මය නම් ඒකාන්තයෙන්ම ස්වාක්කාතයි. මේ සංඝයා සුපටිපන්නයි කියලා මට ධර්මානුකූලව සද්ධාාවක් උපදිනවා කියලා කුසල මහරජුරු කිව්වා. ඔබගේ ප්‍රශ්නෙට උත්තරය ලැබෙන්නේ. අසිරිමත් නේද? ආසිරිමත්. <laughs> මේ ධර්ම මේ ධර්ම පරිශීලනය කරනවා නම් කෙනෙකුට මේ දේවල් හැම දෙයකටම උත්තරයක් තියෙනවා. එහෙමයි අපිට අර ධර්මයේ හොයාගන්න එක ඊළඟ මාසකේ නැති බව. එහෙමයි ඒවත් එක්කයි අර ප්‍රශ්නයක් ආවම කොහොමද ඒකට උත්තරයක් කියලා හිතෙන්නේ නැත්තේ. එහෙමයි මාසකේ නැති බවයි දහම කියවන්නේ නැති එකයි ඒවත් එක්ක. ඉතින් අනේ ඉතින් අපිට හිත පහදවා ගන්න හරි මේ වගේ නේද? කොච්චර වාසනාවක්ද. ඉතින් ඒ නිසා ඇතන දැන් මිනිඳු රාජ ප්‍රශ්නෙත් අර මිනිසු සදහැවතුන් ඉක්මනට ඉදිරිපත් වෙලා දායකත්වයේ දරලා මේ දේශනාවට පෙරමු කියලා ඉදිරිපත් වුණා. ඒ ඇයිට ගොඩාක් වාපිනක් ඉතින් නේද මේවා මිනිසුන්ට අහන්න සලස්වන එකනේ. ඉතින් ඒකයි. අපි මේ ඊළඟ ප්‍රශ්නේ කතා කරමු නේද? අවශ්‍යයි. අපි ඊළඟ ප්‍රශ්නේ කතා කරමු. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ස්වාමීනි නාගසේනයන් වහන්ස උපසම්පදාව යනු සුන්දර දෙයක්ද ඊට පස්සේ කියනවා එසේ මහරජාණන් උපසම්පදාව ඉතා සුන්දරයි එසේ වේනම් ස්වාමීනි බුදුරජාණන් වහන්සේට උපසම්පදාව තියෙනවද නැද්ද කියනවා මහරජාණනි අප භාග්‍යතුන් වහන්සේ බෝධි වෘක්ෂ මූලයේදී ත්‍රි සම්බුද්ධත්වයට පත් වෙනවත් සමගම උපසම්පදාවටද පත් වූසේක මහරජාණනි භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන් හට දිවිහිමියෙන් ඉක්මවා නොයන ලෙස ශික්ෂා පද පනවනසේක. ඒ ආයුරින් අප වහන්දිතු නාසගේ උපසම්පදාව අන්‍ය වූ සමන බ්‍රාහ්මණ කෙනෙක් හෝ දෙවි මිනිස් ලෝකයේ හෝ විසින් දෙන බුදුරජාණන් වහන්සේගේ උපසම්පදාව දෙවියන් මරුන් සහිත ලෝකේ කිසි කෙනෙක් දුන්න එකක් නෙමෙයි බුදුරජාණන් වහන්සේට. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ මේ විදිහටයි උපසම්පදා පිහිටුවේ කියලා මේ කියනකොට අනේ ස්වාමිනී දක්ෂයි කියලා ඔබ වහන්සේ හරි දක්ෂයි කියලා සතුටු වෙනවා රජතුමා. ඒතකොට උපසම්පදාව කියන එක උපසම්පදාව කියන්නේ මේ මේ මහත්තයා මේ බුද්ධ ශාසනේ නිවනට ලං කරන හික්මීම. නිවනට ලං කරන හික්මීම මේ උපසම්පදාව. මේ මහත්තයා උපසම්පදා සීලේ හරියට රකින්නවා නම් ඒ උපසම්පදා සීලේ හරියට රකින්නවා නම් ඒ ඒ සුඛ සම්පදා සීලේ රකින්න විදිය අනුව ඊට අනුවම මාර්ගඵල ලැබෙනවා. එච්චර සිහියක්, වීරියක්, නුවණක්, ඉවසීමක්, කුසල් අකුසල් දන්න බවක්, ධර්ම විදියේ දන්න බවක් ඕන. ඒ උපසම්පදා සීලෙට. ඒ උපසම්පදා සීලෙ නිකන් ලැබෙන්නේ නැහැ මහත්තයා. මේ බුද්ධ ශාසනයේ මහානකම ලැබෙන්නේ කොච්චර අමාරුවෙන්ද? අම්මගේ තාත්තගෙන් කැමැත්ත අරගෙන. දැන් ගොඩාක් අම්මලා කක්කුසි වල හොදලා හරි ටයි එක දාගෙන පුතා එනවා නම් කැමැති. කසාවතක් දරා ගන්නවට මිනිස්සු කැමැති නෑ. ඊළඟට ගෙවල් වල අම්මලා තාත්තලා රණ්ඩු වෙවි රණ්ඩු වෙවි ඉඳලා මේ ගෑනුන්ගෙන් අන්ත බැනුම් අහගෙන ගෙවල් වල පිරිමි ඉන්නවා. ඒවා දැක දැක පුතාට කියනවා තෝ කසාද බැඳපිය කියනවා මේ දෙවියන් සහිත ලෝකයෙන් වැදුම් ගන්න මේ පැවිදි ජීවිතයකට කැමති නැහැ නේද? ඉතින් හරි බුදුමයි මේක. ඉතින් ඊට පස්සේ මහත්මයා මොකද උනේ? ඔන්න දැන් ওই විදිහට මහානකම හරි අමාරුවෙන් ගන්න. එහෙම අරන් උපසම්පසාමනීර වෙලා මේ විනය ඉගෙන ගන්නවා. සාමනීර වෙලා ඉඳලා ඊට පස්සේ තුන් සිවුර සම්පූර්ණ කරගෙන තනිපට සිවුර දෙපට සිවුර අඳනේ සම්පූර්ණ කරගෙන විනය ඉගෙනගෙන ඔන්න උපසම්පදා සංඝයා වස් 10 ඉක්මවපු සංඝයා පස් නමකට වැඩි සීමා මාලකයකට යනවා. ඊට පස්සේ සීමා මාලකයකට ගිහිලා උපසම්පදාව ලබන විදිහ හරි සුන්දරයි. එහෙමයි ස්වාමී. තමන්ගේ පිරිසිදු සීල් පිරිසිදු කරගෙන මහානකම පිරිසිදු කරගෙන උන්වහන්සේ සීමාව ළඟට යනවා. ළඟට යනකොටම උන්වහන්සේ එකපාරම ඒ සීමාවට ඇතුල් වෙන්නේ නැහැ. තමන් උපසම්පදාව දෙන තැනට ඇතුල් වෙන්නේ නැහැ. සීමාව යම් පවිසිතුන් ආරෝචියමි කියලා මම සීමාවට එන්නද කියලා අහනවා. ස්වාමීන් වහන්සේ සීමාව පැනවෙන්නේ ඇයි එවැනි පූජනීය ස්ථානය? ඒ ඒ තමයි මේ උපසම්පදාව දෙන තැන. භාග්‍යතුන් වහන්සේගේ පැනවීමනේ. එහෙමයි ස්වාමී. ඒක ඒක වෙනම විදිහට තියෙනවා සීමා පැනවීම සම්බන්ධයෙන්. ඊට පස්සේ ඔන්න ඒ ස්ථානෙට මේ වඩිනවා. මේ ඊට පස්සේ කියනවා උපාධ්‍යයන් වහන්සේගෙන් අවසරය තියෙන්න ඕන. පවිසත කියලා උපාධ්‍යයන් වහන්සේ අවසර දෙන්න ඕන. ඉතින් ඊට පස්සේ මොකද කරන්නේ? ඔන්න එනවා. ඒතර දොරෙන් ඇතුල් වෙනවා. දොරෙන් ඇතුල් වුණා සංඝයා ඉන්න තැනට එන්නේ නැහැ. සංගමජ්ජේ පවිසිතුන් ආරෝචේමි. මම සංඝයා ළඟට එන්නද කියලා අහනවා. ඊට පස්සේ කියනවා පවිසත කියලා. එන්න කියනවා. එහෙ එනවා. ඊට පස්සේ ආවට පස්සේ වන්දනා කරලා ඊට පස්සේ නම ගම විස්තර කියලා අනේ මහත්තයා අනේක ප්‍රකාර දේවල් අහනවා. අහනවා මේ අම්මා තාත්තා අනුඤ්ඤාතෝසි මාතා පිතුහි අම්මා තාත්තා කැමැතිද? මේ ඊට පස්සේ පාත්‍රේ තියනවාද සිවුර තියනවාද අඳනේ තියනවාද ඊළඟට ඔබ පුරුෂයෙක්ද රාජබටේක්ද රාජබටේක හමුදාසේවිත බැඳිලා ඉතින් ඒකෙන් අස් වෙන්නේ නැතුව බෑ ඊළඟට මේ නිදහස් කෙනෙක්ද නිවහල් කෙනෙක්ද දාසෙක් වෙන කෙනෙක්ගේ වැඩ කරන කෙනෙක්ද ඒ ඔක්කොම අහනවා පුරුෂයෙක්ද ආ පිරිමි චරිතයක් වෙන්න ඕන ඊට පස්සේ ওই විදිහට නොයෙක් දේවල් අහලා අහලා ආ ඊට පස්සේ ආයිනට ගෙන්නන්න ගිහිල්ලා අහලා සංඝයා මැද අහලා ඊට පස්සේ උපාධ්‍යයන් වහන්සේ කවුද ගුරුවරයා කවුද මේ විස්තර කොහොම ටික අහලා තමයි සංඝයා විනය කර්මයකින් සංඝ ආඥාවකින් උපසම්පදාව දෙන්නේ. ඒක මහා පාරිශුද්ධ දෙයක් මහන්සයා. ඒ උපසම්පදාව හරි පුදුමයි. ඉතින් ඒක පැය ගාණක් විස්තර කරලා ඒ උත්තරම දේ කියන්න ඕන. මම අපිට තියෙන අත්දැකීමක් කියන්න මහත්තයා. හිත පහදවා ගන්න අවසාන වශයෙන් ඒ තමයි මට මතකයි අපි සාමාන්‍යයෙන් ඔය අපේ මහමෙවුනාවේ සංඝ පිරිස ගොඩාක් පිරිසක් ඉන්න නිසා උපසම්පදා කරනකොට සිය ගණන් උපසම්පදා කරනවානේ. ඉතින් සාමාන්‍යයෙන් අපි සීමා මාලකයේදී ගියාට පස්සේ එකට විතර සීමා මාලකේ ඉඳගෙන සාමාන්‍ය රෑ 10 11 වෙන උපසම්පදා පින්කම් එක පළවෙනි දවස් ඉවර වෙනකොට. එතකොට මහන්සිය අර එකට ඉඳගත් ගමන් රෑ 10 11 වෙනකල් එක තැන ඉඳගෙන අර සිද්ධිය දිහා බලාගෙන ඉන්නවා. මේ අර නිදිමත නෑ අපහසුතා නෑ ඒතරම් සුන්දරයි මේ දර්ශනය. එහෙමයි ස්වාමීනි. ඇත්තටම මොකද්ද ආනුභවයක් තියෙනවා. මොකද්ද කියන්නේ ඉතින් මේ බුද්ධ ශාසනය එක පිට යන්නේ උපසම්පදාව නිසානේ. දැන් හිතන්න බලන්න ස්වාමීන් වහන්සේ නමක් දහම් දේශනා කරනකොට යම් තේජසක් තියෙනවා ඒ ධර්ම දේශනාවේ. එහෙමයි. නමුත් සාමාන්‍ය භික්ෂුණියක් විදිහට පෙනී සිටින කවුරු හරි අපි කියමු සීල් මාතාවක්. සීල් මාතාවක් කරුණු කියන්න ගත්තට පස්සේ ඒ වාගේ එන්නේ නැහැ. හේතුව තමයි භික්ෂුන් වහන්සේලාට නොකඩවා ආපු උපසම්පදාවක් තියෙනවා. නිසා. සීල් මාතාවන්ට ඒක නෑ. ඒ නිසා තමයි සීල් මාතාවන් අර අද වුණත් පැවිදි වුණත් සමාජයෙන් අයින් වෙලා වෙනම කොටාසයක් බවට ඉන්නේ. අර තේජස ඒ විදිහට එන්නේ නැති නිසා. එහෙමයි. ඒ විදිහට තමයි මේ කාරණා උපසම්පදාව සුන්දරයි. භාග්‍යතුන් වහන්සේ ශ්‍රාවකයන්ට උපසම්පදාව දුන්නා. ඒ ක්‍රම කිහිපයකට. පළවෙනි උපසම්පදාව දුන්නේ දුන්නේ හි භික්ෂු භාවයෙන්. දෙවෙනි උපසම්පදාව දුන්නා සරණාගමණය පිහිටලා. ඊළඟට උපසම්පදාව දුන්නා ප්‍රශ්න ਵਿਚාරණය කළා. දැන් සෝපාකයන් වහන්සේට උපසම්පදාව දුන්නේ ප්‍රශ්න අහලා. ඊළඟට දූතයෝ මාර්ගයෙන් උපසම්පදාව දුන්නා. ඊළඟට තමයි මේ අද පවතින ඥාති චතුත්ථ කර්මය කියලා මේ කර්ම වාක්‍ය කියමින් උපසම්පදාව දෙන ක්‍රමයේ තියෙන්නේ. ඒක ශ්‍රාවකයන්ට තියෙනවා. ඒ බුදුරජාන් වහන්සේගේ උපසම්පදාව දෙවියන් මරුන් බමු සහිත ලෝකෙ කිසි කෙනෙක් දුන්න දේ නෙවෙයි. ජයශ්‍රී මහා බෝසත්වනි උන්වහන්සේ නිකලෙස් වෙනකොටම උන්වහන්සේ තුල උපසම්පදාව කියන උත්තම දේ පිහිටියා. අනේ අවසරයි ස්වාමීනි අද දවසේ අපේ කාලය නිමා වුණා. මිලිඳු රාජ ප්‍රශ්නය සදහම් පිළිසඳර